අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් දන්න පරිදි අපි ඉන්නේ අපේ නිස්සන වනේ පැත්තෙන් බලනකොට 202 වෙනි වැඩමුළුවේ ඉතින් අද පළවෙනි දවස ධර්ම සාකච්ඡාව. ඒ නිසා මම පොඩි මතක් කිරීමක් සීකඳ වීමක් කරනවා සාකච්ඡාවේ තේමාව. දැන් සාකච්ඡාව කොහොමද අපි සංවිධානය කරන්න කියන්නේ? ඉතින් මේ ධර්ම සාකච්ඡා වෙලාවේදී අපි මේ තාක්කල් මේ භාවනා වැඩමුළුවට සම්බන්ධ වෙච්ච අයට ලැබිච්ච සත්කාර තුනක් තියෙනවා ඒ පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න. එකක් තමයි සීල් සමාදන් කරලා තියෙනවා. ඉතින් තමන් සමාදන්ව රකින්න සීලය පිළිබඳව හෝ සිල්පද පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් මේ වෙලාවේ කතා කරන්න. ඒ වගේම වැඩමුළුවට ආචාර ධර්ම පද්ධතියක්, චර්යා පද්ධතියක් මුලදී හඳුලා දෙනවා. ඒක ඇහුන් නැත්නම් හෝ ඇහිච්ච එක ප්‍රශ්න කරයි හෝ යෝජනා හෝ චෝදනා තියෙනවා මේ ලාය කතා කරන්න. තුන්වෙනියට කමට අහනක් දීලා තියෙනවා. කොහොමද වාඩි වෙලා ඉන්නකොට අපි සතිය පිටවන්නේ? කොහොමද ඇවිදීමේ සක්මන් කරමින් සතිය පිටවන්නේ? කොහොමද එදිනදා ජීවිතරියාව කරනකොට සතිය පිටවන්නේ කියලා ඒ තොරතුරු ලැබිලා නැත්නම් හෝ ලැබිච්ච එක පැහැදිලි නැත්නම් හෝ ඒක පිළිබඳව අපැහැදිලි තැන් තියෙනවනම් මේ වෙලාවේ කතා කරන්න. එතකොට ඒ අර නිස්සාරණට පැමිණීමේදී ලැබිච්ච සත් සත්කාර තුන පිළිබඳව මේ මම කතා කරේ. ඇත්තටම ඒක අදාළ වෙන්නේ පළවෙනි දෙවෙනි දවස් වලට විතරයි. අපි මේකට හුරු වුණාට පස්සේ ඒක අපිට පුරුද්දක් වෙනවා. ඒක නිසා ප්‍රශ්නක් වෙන්නේ නැහැ. ඊට පස්සේ එනවා අපිට ප්‍රශ්නයක්. භාවනා කරනකොට භාවනාවේ කමඨහානි සුද්ධ කිරීම අවශ්‍ය වෙනවා. භෝගයක් පවනකොට අතුරුයත් ගන්නා වගේ කප්පාදු කරනවා වගේ. ඉතින් අතුරුයත් ගෑම් කප්පාදු කිරීම සම්බන්ධව සැකයක් ප්‍රශ්නයක් ප්‍රකාශයක් කියන්න යමක් තියෙනවා ඒක තමයි ඇත්ත වශයෙන් මේ වෙලාවේ අපි කමඨාන් සුද්ධ කිරීමේ ශීර්ෂයෙන් කරන්නේ. ආ ඒක හතරවෙනි කියලා කියයි. පස්වෙනි කාරණාව තමයි අද ඉඳලා අපි ධර්ම දේශනාවක් කරනවා. අන්නේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවනම් ඒකටත් අපි සාදරයි. වෙනතෙන් වලින් ආපු වෙනතෙන් වලින් ආපු ප්‍රශ්න ධර්ම දේශනාවල අහන්න දෙන්න එපා මෙහිදී. අර හම්තුරු මෙහෙම කියනවා, මේ හම්තුරු මෙහෙම කියනවා කියලා ඒක අපි ප්‍රතික්ෂේප කරනවා. මෙහිදී ආපු ධර්ම දේශනාවක්, කමඨාන් බණක් උපදේශ මාලාව පිළිබඳ ප්‍රශ්න තියෙනවා අපි බාර ගන්න. ඒ නිසා ධර්ම සාකච්ඡාවකුත් වෙනවා. ඒක අද වෙන්නේ අපිට කමඨාන් සුද්ධ කිරීමක් සහ අර මෙහෙල් ලැබිච්ච සත්කාර තුන පිළිබඳව තියෙන යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන කව. ඒක තමයි අපි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ටික අපි මතක් කරන්නේ කාරණා දෙකක් වෙන එකක් Tamante මේ දේ කරන්න සාකච්ඡාවට සම්බන්ධ වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ලිඛිතව කල් වේලා ඇතුව ප්‍රශ්න පෙට්ටියට ප්‍රශ්න දාන්න පුළුවන්. ඒකෙන් තමයි අපි සතිවාරේ පටන් ගන්න. දෙවෙනි ක්‍රමේ තමයි මෙතන අපි මයික්‍රොෆෝනයක් තියලා තියෙනවා. එතෙන් ඇවිල්ලා ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉඩ ලැබුණොත් දවසේ ලිඛිත ප්‍රශ්න සමාප්ත සමාප්ත වෙච්චාම අපි ආරාධනා කරනවා කාට හරි ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න. ඒක තමයි එක. කොහොමද මේ සාකච්ඡාවක් බාටපත් කරන්න අනිත් පාර්ශවය තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න එක්ක ලිඛිතව තියන්න පුළුවන්. ඒකට නම ගම ලියන්න ඕනේ එහෙම නැත්නම් සභාවට ඉදිරිපත් වෙලා ප්‍රශ්නයක් ප්‍රකාශයක් යෝජනාවක් කරන්න පුළුවන්. ඒක එක දෙක මේ ධර්ම සාකච්ඡාවේ පිට කවුරුත් කතා කරන්න එපා. කවුරුගේ ප්‍රශ්න අහන්නත් එපා. කවුරු ප්‍රශ්නයට උත්තර දෙන්නත් එපා. හදිසි අනතුරකදී ඇර. හදිසි අනතුරකදී කරබනින්න එපා. ඒ වගේ වෙනකොට වැඩමුළු නායකත්වයට මතක් කරන්න. නැත්නම් කාට හරි කියන්නේ එපිට කතා නොකර සිටීමෙන් අපි යම් ප්‍රමාණික කීර්ති නාමයක් උපයලා තියෙනවා. නමුත් ගේ පාරකේ ඉඳපු අය ගිහිල්ලා පණිවිඩයක් කියලා තියෙනවා මේ අල්ලපු කාමරවල ඉන්නත් එක කතා කරනවා සමහරට රෑ 12 වෙනකම්ම කතා කරනවා කියන්නේ. ඒක මම දැනුම් දීමක් කරා වැඩමුණු නායකත්වයේ නායකත්වයට ඒක කෙරුවොත් අපි පස්සට යනවා. ඉතින් එහෙම වුණොත් මම දැක්කොත් මම එලවනවා සිංහල වචනෙන් කියනවනම් වැඩමුළුවෙන් එලවනවා. ඒකයි මේ වෙලාවේ කියන්නේ කායින්වත් ප්‍රශ්නක් අහන්නත් එපා, කාගේ ප්‍රශ්නට උත්තර දෙන්නත් එපා, දෙන්න දෙන්න ගමන් යන්නත් එපා. තම තමන්ගේ වැඩ තම තමන් කරගන්න. එතකොට ලොකු ඒකම ලොකු වැඩමුළුවක් වෙනවා. එහෙම නැත්නම් ලොකු තමන්ට ලොකු ආభాෂයක් හිටිනවා. අපිට තනියම ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒකම ලොකු දෙයක් ගම් ගෙදරවල ජීවත් වෙන්නට වැඩිය. ඒ නිසා එක තමයි කතානුකර සිටීම දෙක තමයි තමන් මේකට සම්බන්ධ වෙන්නේ ලිඛිතව හෝ වාචිකව කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ ප්‍රමාණවත් කියලා මේ වැඩසටහන ආරම්භ කරන්න අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රතිසභාගත කිරීමෙන් ආරම්භය ලැබලා දෙන විදිහට නායකත්වයට. අවසරයි ස්වාමින් වහන්සේ ප්‍රශ්න හතක් ලැබිලා තියෙනවා. මට ඔක්කොම කියවන්න බැරි වුණා. ඒත් මම ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. මූලික කමඨණෙහි සිටින විට ක්‍රමෙන් ශරීරයේද ආස්වාස ප්‍රස්වාසයේද සියුම්ම ගොස් විනාඩි 15ක් පමණ ගිය විට හුස්ම නොදැනී ගියේය. ශරීරේ නොදැනෙන තරම් සැහැල්ලු විය. මිහිදුම් පටලයක් වැනි හුදකලා ස්වභාවයක් තුල මුළු පැය පුරාම සැහැල්ලුවෙන් සිටිය හැකිය. ඒ මා අවසන් වරට කමඨහන් ලබා ගන්නා විට භාවනා අරමුණෙහි නිරත වූ ආකාරයයි. ඒ අනුව ලැබුණ කමඨහන ඌයේ කයේ දැනීම පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙසයි. කමඨහන් අනුව කයට දැනෙන දැනීම පිළිබඳව විමසිලිමත්ව සිටිමි. ක්‍රමයෙන් දැනීම් සියුම් වී යයි. කය මෙන්ම දැනීම්ද නොදැනෙන තරම්ය. සැහැල්ලුය. අඳුරු පරිසරයක් තුල හුදකලාව සිටින බවක් දැනේ. ඇතැම් විටක අඳුර ක්‍රමයෙන් පහව ගොස් මද ආලෝකයක් ඇතිවේ. එය එතරම් පැහැදිලි නැත. ඔබ වහන්සේගෙන් සුදුසු කමඨහනක් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට නිවන් සම්පත් ලැබේවා. මේ විදිහට භාවනා කරගෙන යනකොට තම අරමුණු කරපු අරමුණ හෝ හාත්පස ඕලාරික වෙන වෙලාවල් තියෙනවා සියුම් වෙන වෙලාවල් තියෙනවා. ඕලාරික ගැන ගොරෝසුට පේනවා මෙන්න මගේ කය කියලා. එහෙම නැත්නම් මෙන්න මගේ ආස්වාද ප්‍රසවාස නාස්පුඩු පුරවාගෙන යනවා. ඒ වගේම දැනෙනවා ඒවා සියුම් වෙනවා. ඉතින් මේ කියන්නේ අර ඕලාරික තැනක ඉඳලා සියුම් භාවයකටපත් වෙලා තියෙනවා. අන්නේම සියුම් භාවයටපත් වෙනකොට ඒක පිළිබඳ සැකනම් විතරක්, බයනම් විතරක්, අනිත්‍යනම් විතරක්, ශ්‍රද්ධාව නැත්නම් විතරක් කය හෝ තිබුණු අරමුණ හොයාගෙන ඉන්නේ එහෙම නැතුව කයයි ජීවි මේ අරමුණයි දෙන්න කැමති නම් අතහරින්න කැමති නම් මේ විදිහට අයි අරමුණ සිං වෙච්ච භාවයේ සිං වෙච්ච தত্ত্ব කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා දැනගන්න. එතකොට වටින් ගොඩින් සියුම් தত্ত্বේ තේරෙයි. ආයෙත් සමහරලාට තමන්ගේම කය තමන්ගේම ආශ්‍රව ප්‍රසස ගුරුටත් තේරෙයි. ගුරුසුටයි. ගුරුසුර තේරුනොත් ඒක දිහා බලන්න බලනකොට ආයෙසරයක් තුනී වෙයි. එතකොට මේ ප්‍රශ්නේ ඉන්නේ තුනී වෙනකොට මොකද්ද කරන්න ඕනේ කියලා ඉතින් ඒක සාමාන්‍ය කියන්නේ මොනවද නොකර ඉඳ තියෙන හැකියාව බලන්න කියන එක තමයි. මත එමෙ ඉන්න බෑ සද්ධාව නැත්තම්. එමෙ ඉන්න බෑ සැකනම්. නිසා කියනවා සැකනම් සද්ධාව මදි කියලා හිතෙනවා නම් ප්‍රශ්නයක් නම් Taman ඉන්න කය හෝ ආසල් ප්‍රසවාසය බලන්න. ඒත් පේන්නේ නැහැ. ඒ වෙලාවට හුඟක් ගිවිලා තියෙන්නේ. ඒ නිසා හිත කියනවා එහෙම නැත්තම් ප්‍රතිපත්තිය අපි යොමු කරන මොනවත් නැති දෙයක් දිහා බලනවා. ඉතින් ඒක කරලා පුරුදු නැහැනේ. අපි තියෙන දැකලා තියෙන ලෝකේ තියෙන දෙයක් දිහා බලන එක තමයි අපි කපුරුදු කරලා තියෙන්නේ. දැන් බලනවා නැති දෙයක් දිහා. අත්දකින්න හදනවා අත්දකින්න බැරි දෙයක්. ඒ කියන්නේ අපි ඉන්ද්‍රිය ගෝචර සීමාව ඉක්මවන්න හදන්නේ. ඉන්ද්‍රියබද්ධ විඥානයේ ඉක්මවලා ඉන්ද්‍රියයන්ට අදාළ නැති පැත්තක්. ඉදurang කවදාකවත් අත්දකම නැති දෙයක් පෙන්වන්න හදනවා. ඒක ලොකු සද්ධාාවක් ඕන. ඒකට ලොකු සූදානම් ශරීරයක් ඕනේ. උඟ දෙනකොට ඒක නෑ. එතකොට ඉතින් අපිට කරන්න තියෙන්නේ හිත හිත කලබල වෙනවා. මම දැන් මොකද කරන්න කියලා ප්‍රශ්න කරනවා. එතකොට කියන්නේ උදේ කය හෝ හුස්ම හෝ මූල කර්මත්තානේ හෝ බලන්ඩ ඒක බුදුජානනාංශයේ සඳහන් කරනවා අපනිදාය භාවනා කියලා එල්ලයක් නැති වෙච්ච වෙලාව. පනිදාය භාවනා කියන්නේ සමත භාවනාවට. අරමුණක් ඇතුවකදී බලන ඉඳලා. නමුත් භාවනා එක තැනකදී සතිපට්ඨානය අපිට අපනිදායට පැට යනවා බලනවා පේන්නේ නැහැ. එතකොට කලකොල වෙනවා කට්ටිය. එතකොට තනි වෙනවා පාළු වෙනවා. ඒ ඒ තනිකම පාලුකම කියලා කියන්නේ සද්ධාවේ අඩුකම සහ සැකේ වැඩිකම. ඉතින් එතෙන් යනකම සද්ධාව ගෙනියන්නේ. එතෙන් යනකම සතිය ගෙනියන්නේ. ඔය මොනවා වුණා සීලෙ කැඩලා නැහැ කියලා දැනගන්න. එහෙමනම් ආය අරමුණට ගන්න ඕන කමක් මේ කයට ගන්න ඕන කමක් නැහැ. මේ හිස්තන පේන්නේ නැති දියා දිහා බලන ඉන්නවා. ඒකට කියනවා නිකම් බලන ඉන්නවා කියලා. බකන් නිලන් ඉන්නවා කියලා සිංහල කියවනත් ඒ බකන් නිලනවා. ඉතින් ඒක භාවනාවක් කියලා කවුරුත් හිතන්නේ නැහැ නේ කවුරු හරි හිතන්නේ මේ බලනකොට අනිවාර්යෙන් පේන්න ඕන කියලා. ඒක තමයි ලෝකායත විශ්යන් කියන්නේ. මේ එහාට යන්න හදනවා බලනවා පේන්නේ හැබැයි පේන දෙයක් දිහා බලනකොට වැඩි අවධානයෙන් වැඩි අප්‍රමාදයෙන් වැඩි සූදානමකින් බලනවා. එතකොට තමයි හිත වර්ධනය වෙනවා කියන්නේ. මේක ආධුනිකයෙකුගේ ප්‍රශ්නයක් නෙවෙයි භාවනා කරපු කෙනෙකුගේ ප්‍රශ්නයක්. ඉතින් කොයි කෙනත් වගේ තුන් හතර වෙනි දවසේ නෝට ওই ප්‍රශ්නේ අසාවි. අද දවසේ පටන් ගත්තේ ඒකෙන් අපි යන් ඊගා ප්‍රශ්නෙට බලන්න මොකද්ද කියලා. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාව කරන විටදී දැනෙන ස්පර්ශය මෙනෙහි කළෙමි. එය බොහෝ විට රළු ස්වභාවයක් ගත් අතර වේදනාවද ප්‍රකටව දැනුනි. වෙනත් අරමුණු වලට සිත ගියද නැවත ප්‍රධාන අරමුණ වෙත සිත එන ආකාරයේ දුටිමි. ඒ වැලිවල රළු ස්පර්ශය දැනීමත් සමගමය. පර්යංක භාවනාව. පර්යංක භාවනාවේදී එක්කනාස් නාසයේ අග්‍ර වෙත පර්යං පර්යංක භාවනාවේදී සිත නාසයේ අග්‍ර වෙත යොමු කෙලෙමි. ටික වේලාවකින් ආස්වාස ශරීරේ පුරා ගමන් කරන ආකාරයේ දුටුමි. සිත වෙනතකට ගොස් නැවත පැමිණීමේදී ශරීරයේ ගැස්සීමකට භාජනය වේ. මෙය එක් භාවනා වාරයකදී වරක් හෝ දෙවරක් සිදුවේ. තෙවන අවස්ථාද ඇත. සතිය ඊතා හොඳින් පවත්වාගත් අවස්ථාවවලදී ইহත ගැස්සීම සිදු නොවිනි. තෙරුවන් සරණයි. අපි රචනයේ දෙවෙනි කොටසට අවධානය යොමු කරුවොත් ඒ වගේ ගැස්සීමකින් අවදි වෙනවා අවදිවීමත් එම ගැස්සෙන ගතිය මේ වගේ චරිතවල මුලදී මුලදී හරි වැඩි. නමුත් එහෙම 2 3 4 5 මේ 2 3 විස්තර වෙලා තියෙනවා. 4 5 6 7 යනකොට පේනවා. එහෙම ගැස්සීමේ ප්‍රවණතාවය එන්න අඩු වෙන්න පටන් ගන්නවා. අඩු වෙන්න පටන් අරගෙන තේරෙනවා අරමුණක නැතුව මූල කර්මත්තානේ නැතුව නැවත මූල කර්මත්තාන්ට එනකොට ලොකු වෙනසක්. මේකේ ලස්සනම කැලේ තමයි ඒකට ලෑස්තිලා ගියොත් ඕක වෙන්නේ නැහැ. ලෑස්තිලා නැතුව ගියොත් ගැස් වෙනවා, බය වෙනවා, ඔක්කොම තියෙනවා. නෑ මේ භාවනා එක තැනක් එනවා. මේ වගේ නිකන් නන්නා දුන්න නිකන් කරකොලත් ඇති වගේ තැනක් එනවා, ගැස් වෙනවා, පයින් ගහනවා වගේ පේනවා. අකුණු උජුලි ගහනවා වගේ වෙන. ඔකට ලෑස්තිලා යන්න. ලෑස්ති වෙන්න බෑ පළවෙනි දේ නිවාරවල. 3 4ෙත් බෑ. දිගට දිගට යනකොට ලෑස්තිලා යනකොට. එතකොට ඒක එච්චරම පීඩාකාරී නෑ. ඒක නපුරු නෑ. ඒකට පේන්න පටන් ගන්නවා. ඒ දඬුවමක් දෙනවා. හිත පිට යාම ගිය වෙලාවේදී කන්ට එකක් ගහලා ගෙනත් දානවා අරමුණට. දඬුවමක් කරලා අරමුණට ගෙනත් දානවා. ඉතින් ඒක ලෑස්තිලා ගියාම තමයි තේරෙන්න පටන් අරගන්නේ. ඒකට කලබල නොවි ඉන්න පුළුවන්. ඒකම සක්මණේ සඳහන් කරලා තියෙනවා හිත පිට ගියාම ආපහු අරමුණට එන කතාවක්. ඒ නිසා ඒ ගැස්සෙන වෙලාවේ පරියන්කේදී හෝ නැවත අරමුණට පැමිණෙන සක්මණේදී හෝ නැවත අරමුණට පැමිණුණාට පස්සේ තමන් කරගෙන හිටව භාවනාවේ මූල කර්මස්ථානට nirupadritaව සමවදින්න පුළුවන්ද කියලා බලන්න. නැත්තම් ඒ මූල කර්මස්ථානේ තමයි නැති වෙලාවේ විහිත පිට ගිය වෙලාවේ ඇවිස්සීලාද තියෙන කියලා බලන්න. tempatwa තියනවාද කියලා බලන්න. nirupadritaව ආපහු සමාදින්න පුළුවන්ද කියලා බලන්න. එහෙම වදින්න පුළුවන් නම් පිට ගියයි කියලා ප්‍රශ්නයක් වෙලා නැහැ. කෙලස් ඇවිල්ලා නැහැ. එතකොට තමයි තේරෙන්නේ අපි මූල කර්මස්ථානේ අතෑරියාට මූල කර්මස්ථානේ අපිව කවදාකවත් අතෑරලා නැහැ. මම නැවතත් කියනවා අපේ හිතේ තියෙන ජඩකමට කඩප්පුලිකමට මූල කර්මත්තානේ ඇරලා ගියාට මූල කර්මත්තානේ අපේ හිත ඇරලා යන්නේ අන්න ඒ පිනට තමයි මනුස්සකම කියන්නේ. ලැබිච්ච මනුස්සකම කියලා කියන කොහේනම් තත්තර වුණත් ආපහු අනුරට ගෙනත් යන්න පුළුවන්. අන්න ඒක සමාදන් වෙලා නැවත නැවත උත්සාහ කරන්න. අවසරයි ගරුතර ස්වාමින් වහන්සේ. මම ඔබ වහන්සේගේ ධර්මදේශනා හා භාවනා ක්‍රම අන්තර්ජාල ඔස්සේ අනුගමනය කරමින් භාවනා කරන්නෙමි. දැනට අවුරුද්දක පමණ කාලයක සිට සක්මන් භාවනාවෙන් භාවනාවත් පර්යංක භාවනාවත් භාවිතාවේ යොදවමි. මාස 6ක් පමණ ගතවන විට මාහට සතුටුදායක අන්දමින් සතිය පවත්වාගෙන පැයක් දෙකක් තුනක් පමණ වෙලා ගත කිරීමට හැකි විය. ඒ අනුව දිගින් දිගටම දිගින් දිගටම එතන වචනේ මට තේරෙන්නේ නැහැ දින 7ක් භාවනාවේ යෙදීමේ අවශ්‍යතාවයක් ඇති වූ නිසා මෙම ස්ථානයට පළමුවර පැමිණියෙමි. එහෙත් පෙර දින පටන් පර්යංක භාවනාව මාහට පුරුදු සුපුරුදු පරිදි නොවැඩෙන බවත් සිත නිරන්තරවම විවිධ අරමුණු කරා ඇදෙන බවත් දැනේ. කොතරම් සුව පහසුව වාඩි උනද මා දැන් මෙතන අරමුණින් භාවනාව පටන් ගන්නා විට සාර්ථකව ඉදිරියට යන්න ටික වේලාවකදී නොයෙකුත් අරමුණු ඔස්සේ සාර්ථකව ඉදිරියට යතත් ටික වේලාවකදී නොයෙකුත් අරමුණු ඔස්සේ සිත දිවයයි වෙනදාමෙන් හුස්ම අරමුණු හොඳින් නොහැටන නොහැටන සිතට සැහැල්ලුවක් හා සතුටක් විටකදී දැනේ ශබ්ද ඇසෙන විට තරමක් සිත ඒ අනුව ගොස් අවසානයේ සියල්ල නිශ්චල වේ නිශ්චල වේ යයි සිතට දැනී යයි. සිතුවිලිද අවසානයේ සියල්ල නිශ්චලව නොදැනී නිශ්චල නොවේදයි දැනේ. හුස්ම අරමුණ අරමුණු හොඳින් මෙනෙහි කරන්නට අවශ්‍යතාවයක් ඇතත් බොහෝ විට අස්වාස ප්‍රස්වාස නොදැනේ. ආයාසයෙන් නිරීක්ෂණය කිරීම නොකරන විට වෙනත් අරමුණු ගනී. ශරීරයේ වේදනා ගැන නිරීක්ෂණය යෙදෙන විට ක්‍රමක්‍රමයෙන් තුන වී ගොස් සමහර අවස්ථාවලදී වේදනාව වේදනාව සහනයක් ලෙස දැනෙයි. මාගේ භාවනාව වඩා සිතට නොගෙනෙන සැහැල්ලුවෙන් කරගෙන යාමට සුදුසු වේද නැතහොත් අරමුණ කෙරෙහි මීට වඩා සිත තදින් යොදවා භාවනා භාවනාව සුදුසු වන්නේදයි කරුණාවෙන් පහදා දෙනසේක්වා මෙම தત્ත්වය නිසා සිතේ තරමක් කනස්සලු ස්වභාවයක්ද පවතී. ඒක නම් හොඳටම පැහැදිලි. මුලින් ඉඳලාම තියෙන කනපින්දමන් තමයි. ඉතින් ඒක මේ වැඩමුළුවට ගියාම පළවෙනි දෙවෙනි දවස්වල ඔය වගේ තමයි නිදිපොළ මාඩු වෙච්චාම හොඳ නිින්ද යන්නේ නැහැ. ඒ නිසා ඒකට පොඩ්ඩක් ඉවසන්න ඕනේ. මෙතන පොඩ්ඩක් පట్టල වෙලා දිනචරියාව දැනගෙන යනකම් ඔය විදිහට හරි කමන්නේ. එන කරදර ඔක්කොම ඉවර වෙන බව දන්නවනේ. ආන්නේ බව දැනගෙන යනවනම් අය මූල කර්මත්තන්නේ දැඩි වැඩිලා ගැලීමේ දැඩිව ග්‍රහණය කර ගැනීම ඕකට උත්තරයක් වෙන්නේ නැහැ. කොහොමම දිනචරියාව කරන්න. නිත්‍යපතා සතියක් කරනවාට පරියම් කරන්න, සක්මන් කරනකොට සක්මන් කරන්න, මගේ හිතේ දැනට පශ්චාත්තාවයක් තියෙනවා. ওই පශ්චාත්තාවේ මොනම පැත්තකින්වත් ඕන කරන එකක් නෙවෙයි. ඒ නිසා පශ්චාත්තාවේ දිහා බලනද කොහෙන්ද මේක එන්නේ? මේ මූල කර්මත්තනේ මුලින් නොපෙනීම නිසා නම් ඒ පශ්චාත්තාපයේ හරහා දැන් අද මට වැරදිලා ඉස්සර හොඳට තිබුණ භාවනා දැන් හරියන්නේ නැහැ කියන පශ්චාත්තාපය හරහා ඉඳගෙන ඉන්නවද නැද්ද කියන එක බලන්න. ඉඳගෙන ඉන්න බව පේනවාද කියලා. ඇවිදින්නේ නැද්ද? ඉඳගෙනවද? එතකොට ඒ ඇතුලේ හුස්ම වැටෙනවද කියලා බලන්න. සක්මන් කරනකොටත් මේ පශ්චාත්තාපයේ තියේදී සක්මන් කරනකොට සක්මන්ට හිත වරින් වරව දාන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට තේරෙයි මේ පශ්චාත්තාපය කියන එක බිත්තියක් නෙවෙයි ගොඩාක් ඇහිදල් තියෙනවා. ඒ ඇයිදල් ලස්සෙන් තමන්ගේ අරමුණ දකින්න එක තමයි මේ වෙලාවේ කරන්නේ. ඒකට පශ්චාත්තාපයේ කරලා දෙන්න හදන හානිය කෙරෙන්නේ එයාගේ නපුර නැතිලා යනවා. මොකද අපි එයා හරහා අරමුණ දිහා බලන්න පුරුදු වෙනවා. ඒ නිසා පශ්චාත්තාපයේ අරමුණු කරගන්න. ඒක අවසාන වාක්‍යයේ දීවිලක් තියෙන ගැන සන්තෝසයි. ඒ තියේද්දි කොහොමද මූල කර්මස්ථානේ පේන්නේ කියලා. ඒ දෙකම තියේද්දි මූල කර්මස්ථාන නොපෙනත් පශ්චාත්තාපයේ දුනත් ටික වේලාවක් යනකොට හරියන බව හිතේ විශ්වාසය තියෙනවනේ. නිසා මේක හොඳ වෙලාවක් ඒ පරිශ්‍රණය කරන්න පශ්චාත්තාපය ඇවිල්ලා මගවුරන වෙලාවේ අපි ඒක විනිවිදගෙන යන්න උත්සාහ කරනවා යන්න පුළුවන් වේගයෙන් ඉච්ච ලොකු වේගකින් යන්න යන්න එපා එතකොට දවස් අධ්‍යයක් යනකොට කරලෑ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව අද දින සක්මන් භාවනාවේදී පළමුව පහසු ලෙස දෑත පහළට හෙලාගෙන වම දකුණ ලෙස භාවනාවේ යෙදුණෙමි බිම වැල්ලට net යොමා පියවර තබද්දී වැල්ලේ පියසටහන් ඇදට ඇති බව දුටුවෙමි. එවිට හිතා මතාම පියවර කෙලින් තබමින් සක්මන් කළෙමි. පා තබද්දී මහපට ඇඟිල්ලේ සිට පාද ඉහළට දක්වාම මස්පිඩු ක්‍රියාකාරී ලෙස පවතින බව දැනුනි. ටික වේලාවකින් හිස් මොළය දක්වාම ක්‍රියාකාරී වන බවද දැනුණු. දැනුණ අතර කය රූකඩයක්සේ සක්මන් කරන ආකාරය දැනුණු අතර අප්‍රාණික බවක් හා වැටෙන්නට යන බවක්ද දැනුනි. ඒත් නැවත වරක් සක්මන් කළෙමි. පසුව අසුනක වාඩි වී පහසු ලෙස සිටිද්දී සිත සමාධිගත විය. මේ කය මැටි පහනක්සේ දිස්වි එය දැල් වෙන හැටිත් ඉහළට එසවි ආසේ පාවි නැති වී යන අයුරුත් දක්නට ලැබුණි. පර්යංක භාවනාව පර්යංකයට අසුන්ගෙන දැස පියාගෙන නාසිකාග්‍රය දෙස සිත යොමා සිටියෙමි. ඉහළ හුස්ම ගැනීම හා පහළට හෙලීම ගැන අවධානය යොමු කරමින් සිටියේදී මුළු කයම හැම සිදුරු තුලින් හුලන් ඇතුළු වීම පිටවීම දුටුමි. මේ අතර ශරීරයේ වම් ඉල ඉල දෙකින් මයික්‍රොෆෝනයක් සේ පිටතට නෙලා ගොස් සුලන් රැලි පිටවන බවත් මුළු ශරීරයමද මයික්‍රොෆෝනයද ඉහළට ඉහළට ඇදී ගොස් නොපෙනී ගියේය. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබෙන ලෙස ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේකේ ප්‍රශ්නිය යොමු කරලා තියෙන මේ අන්තිමටම සිදුවෙච්ච මේ විකාර ස්වභාවය මුල් දිගේ ඉච්චර මේ චෝදනා ස්වරූපෙන් හෝ ප්‍රශ්නයක් ස්වරූපෙන් නෙවෙයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා භාවනා කරගෙන යනකොට විවිධ විවිධ විකාර විවිධ මනෝරූප විවිධ රූප සංඥා මතුවෙන්න පටන් ගන්නවා. ඒ හැම එකකින්ම කරන්නේ අපි මේ මොකද්ද කියලා හදලා පැත්තකට ඇදලා දාන්නයි. අපිට කරන්න තියෙන මොන විකාර පෙන්වත් තාම හුස්ම ගන්නව වැටෙනවද? ඉඳගෙන ඉන්න බව වැටෙනවද? සක්මන් කරන සක්මන් කරන බව වැටෙනවද කියලා බැලුවොත් ඔය මොන විකාර තිබුණත් ඒකට බාධාවක් නැහැ. එනිසා මේ විකාර මාර්ගපාක්ෂික වශයෙන්ුත් ඒ අතරමැදම මූල කර්මස්ථානයේ දැකීම ධාර්මික ක්‍රමයේ විදිහටත් මේ දෙකෙන් හිත නිතරම මාර්ගපාක්ෂියව කැමති වෙන බවත් මම කරන්න හදන්න පුළුවන් තරම් කොහේට ඇද්දත් මං මූල කර්මත්තාන දාන්නයි හදන්නේ කියන එක ඒත්තු ගත්තනම් කමඨාන සුද්ධ වෙනවා වෙනවා. දැන් මේ ඇයි මෙහෙම පේන්නේ? ඇයි ඉලෑට වල මේක පේන්නේ? ඇයි මයික්‍රොෆෝනයක් පේන්නේ කියලා අහන්න ගියා නම් ඉතින් අපි මාර්යා බලාපොරොත්තු වෙද්දී වෙලා ඉවරයි. එයා ඉතින් දිගින් දිගටම ප්‍රශ්නකාරී දමාවි. ඒ නිසා මම දැන් මොනවා ආවත් අර සරල භාවය අර අහිංසකව මූල කර්මත්තානේ හැකියතාක් ඇසුරු කරන්න බෑ. එතකොට මේ නිකන් ඔය වතුර ඇඳපු ඉරවල් වගේ පහළ වෙන දේවල් ඒකෙම නැති වෙලා යයි. ඒව ප්‍රශ්න කරගත්තොත් දිගින් දිගටම දිගටම කතන්දර ගෙතිල්ල වෙනවා. ඒ නිසා ඒව පිළිබඳ හීන පලාපල බලන්න යන්න එපා. ඒව පිළිබඳව අස්සර විස්තර හොයන්න යන්න එපා. ඒ අල්ලපනල්ලෙත් Taman ඉඳගෙන ඉන්න බව වටහා ගන්න පුළුවන්ද? මූල කර්මත්තානේ දැක් ගන්න පුළුවන්ද කියන එක බලන්න බලලා සතහන්ට ඇතුල් කරන්න. එතකොට ප්‍රශ්න ඉවරයි. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්ස භාවනාව නැමැති උත්තරීත්වය මගේ ජීවිතයට ලැබිලා දැන් මාස දෙකමාරක සුළු කාලයකයි. ඒ කාලය තුල මට ලැබුණු අත්දැකීම් මම මෙලෙස පවසමි. ඉදිරි ජීවිතය තුල භාවනාව වැඩි දියුණු කර ගැනීමට අඩුපාඩු ඇතොත් නිවැරදි කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ගරු ස්වාමින් වහන්ස මේ පින්බිමේ මම දෙවෙනි වරට මේ වැඩසටහනට සම්බන්ධ වුණේ. සක්මන් භාවනාව දකුණ වම කියා සක්මන ආරම්භුවෙමි. ඉන්පසු පාදවල දැනෙන වෙනස්කම් දුටුවෙමි. දකුණු පායේ පතුලට වඩා වෙනස්කම් වම් පායේ පතුලට දැනුනෙමි. සිහින් වැලි පොළවේ සියුම් බව, බොරළු පොළවේ තද ගතිය, සිමෙන්ති පොළවේ රළු ගතිය දැනුනි. পায় පොළවට තද වෙන විට විලුඹ මුලින් ස්පර්ශ වී පතුල දිගටම ඇඟිලි පතුල දිගටම ඇඟිලි වෙත ගොස් පොළවට තද වුණි. පතුලේ පටන් උකුල දක්වා පය දිගේ වෙන වෙනස්කම් දැනුනි. ඔසවනවා, තබනවා කියා තබමින්ද, ඉදිරියට යනවා කියා තබමින්ද මෙනෙහි කරමින් සක්මන් භාවනාව කෙරුවෙමි. දැන් මාසයක කාලයක සිට මෙනෙහි නොකර සක්මන් කරමි. විනාඩි 45ක් පමණ සක්මන් කරන විට සක්මන බොඳ වී ඇඟට වාරු නැති ගතියක් දැනෙන බැවින් මම පර්යංකයට වාඩි වෙමි. ශබ්ද සිතිවිලි මුලින් සිතට ගොඩාක් වද දුන්නා. නමුත් දැන් සිතිවිලි එන්නේ අඩුවෙන්. ශබ්ද ඇහුණට ඒ බාධාවක් නොවේ. සක්මන් කරන විට කරන විටත් අනිත් වෙලාවට ඇවිදින විටත් සතිය පිහිටුවාගෙන දැන් මම ඇවිදිනවා කියන සිතුවිල්ලෙන් මම දැන් සක්මන් භාවනාව කරමි. ආනාපාන සති භාවනාව. මම මුලින්ම වාඩි වෙලා ඉන්න ඉරියව්ව බලමි. ඉන්පසු මගේ මූල කර්මස්ථානය වන නාසිකාග්‍රය වෙත සතිය පිහිටවමි. ආස්වාස ප්‍රස්වාස වෙනස දුටු වෙමි. නාස්පුඩුවේ වැඩි සිහින්ව ආස්වාස ශරීරයට ඇතුල් වේ. එවිට සියුම් සිසිල් බවක් දැනේ. ආස්වාසයේ සිහින්ව උණුසුම්ම බවකින් පිට වී යයි. ආනාපාන සතිය පටන් අරන් සති තුනකින් මට මට එක් දිනක හිසින් පටන් අරන් මුළු ශරීරයම පණ නැති වී ගියේය. ඉන්පසු මට ආලෝකයක් පවතින පරිසරයක මම තනි වෙලා ඉන්න බවක් පෙනුනි. පරිසරයම ආලෝකයෙන් පිරී තිබුණි. පැයක් පමණ මම එලෙස බලා සිටියෙමි. මේ වගේම හතර වතාවක් මට ඒ සිදුවීම පෙනුනි. හුස්ම නැවතී තිබෙන බව දැනුනි. දැන් මගේ ආනාපාන සති භාවනාව දැනන ආකාරය නම් භාවනාව පටන් අරන් විනාඩි 10කින් පමණ හුස්ම වේගය කෙමින් අඩු වී නොදැනී යයි. මම කිසිම අරමුණක් නැතුව ඒ දෙස බලාගෙන හිඳිමි. පැයක් පමණ භාවනා කර මම නැගිට්ටෙමි. දැන් පවන පවතින తත්වය මෙසේය. මුලින් සිතුවිලි ආවත් දැන් ශබ්ද වලින්වත් සිතුවිලි වලින්වත් භාවනාවට බාධාාවක් නොෙමි. ඒ පෙනුන සිදුවීම් ගැන මම නොසිතමි. භාවනාව ගැන පමණක් සතියෙන් සිටමින් භාවනා කරමි. මගේ අඩුපාඩු හෝ වරදක් ඇත්නම් පෙන්වා දී ඉදිරියට භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ දෙපා නැමෙද උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔක මේ වගේ නේවාසිකව කරනකොට මේ පරියන්කේ විනාඩි 60කින් කරන දේවල් දෙවෙනි තුන්වෙනි දවස් වලට විනාඩි 20න් 30න් ඉවර වෙනවා. එතකොට Tamanට අර විවේක ගතිය නැත්නම් භාවනාවේ සියුම් අත්දැකීම ඉක්මනටම එන්න පටන් ගන්න. ඒක පුළුවන් තරම් ඒක බහුලීගත කරන්න, බෝ කරගන්න, බෝ කරනකොට තමයි තේරෙයි අර කරපු එකේ නිසා ඇතිවෙච්ච ආభాෂයෙන් දැන හුරු වෙච්ච ගමන්, කාටදන හුරු වෙච්ච ගමන් බයක් යන්නේ නැතුව හිත බොහෝම තැම්පත් වෙන්න පටන් අරගනි බාධා වෙලා නැත්තම්. ඒ වගේම මේ මෙහෙදි කරන විස්තරේ ඇර ගෙවල් දොරවල් කරපු විස්තර ලිව්වයි කියලා නරකක් නෑ වැඩක් නෑ. ඒ ඉතිහාස කතාවේ මොහොතක්වත් වැඩක් නැහැ. ඒ මුලින් දින පූර්විකාව ඕනෙත් නැහැ. පස්සේ තියෙන ඕනෙත් නැහැ මේ භාවනා කරනකොට වැටෙන ටික ලියා ගන්න පුළුවන් නම් හරි වටිනවා. ඒකට අපිට වාර්තා හුඟක් කෙටි කරන්න පුළුවන්. නැත්තම් මේ මේ සක්ම භාවනා කියන්නේ ඉස්සලා වාක්‍ය පහක් මම අහගෙන හිටියා කිසි තේරුමක් නැති වාක්‍ය. සක්ම භාවනා කේන්දරේ පටන් ගත්තා ඉවරයි. සක්ම පරියංග භාවනා අනපනි කේන්දරේ පටන් ගත්තා ඉවරයි. ඊට ඉස්සෙල්ලා මේ මම මිනිස්සෙක් මම මෙයාගේ අඟහරු ලෝකේ ඉඳලා මෙහාට පස්සේ තමයි මම සිංහල ඉගෙන ගත්තේ. බලනකොට අල්ලපු කිසි මනසට සිංහල පුළුවන් වැඩක් නැහැ නේද ඌවා. ඌවට නිකන් පෑනාසි කරන්න යන්න එපා. මේ මල් කියන්නේ සක්මන මෙන්න සක්මන. මෙන්න මම පරියන්කේ තියෙනවා මෙමය කියලා. මෙහි විස්තර ටික ලිව්වනම් ඒකෙන් sannivedane වෙනවා. නිසා පසු කරසරය මගේ අවධානය යොමු වුණේ මේ මේ විදියට පරියන්කයක වෙන දේවල් දිගට කරනකොට පැයකින් කරන දේවල් විනාඩි 30 40 20 වෙන්න පටන් අරගනි. ඊට පස්සේ එහෙම මේක tempat වෙන්න ඉඩ අරින්න වැඩියෙන් පුළුවන් තරම් මේ විවේක බුද්ධිය ඒ හුදේකලා බුද්ධ විඳින්න පටන් ගන්නවා. ගරුතර ස්වාමින් වහන්සේ මම අවුරුදු 4ක සිට භාවනාව පුරුදු කරමින් සිටිමි. පළමුව ආනාපාන භාවනාව සිහි කළ මුත් නොඇටීම නිසා පිම්බීම හැකිලිම මෙනෙහි කළෙමි. ඉන් ටික කලකට පසුව ආනාපාන පාණයද වැටෙන්න පටන් ගත් නිසා දැන් ආනාපාන භාවනාවට හුරු වී සිටිමි. පර්යංක භාවනාව දනහිස් අපහසුතාවය නිසා පුටුවක වාඩි වී භාවනා කරමි. වාඩි වී විනාඩි 5ක් කෑමට ප්‍රථම දැන් ආනාපානය සංසිදී යන අයුරු දකිමි. ආස්වාසයේ මුලැමැද අග හොඳින් දකිමි. ආස්වාස රැල්ල ගෙවි සුළු වේලාවකින් ප්‍රස්වාස රැල්ල නොනැගී පවතින බවත් දැනේ. ප්‍රස්වාස රැල්ල ගෙවි ආස්වාසයටද ඒමට පෙර එසේම දැනේ. දෙකම සංසිඳුණු පසු නිසොල්මනේ දැනීමක් නැතුව පර්යංකේ වාඩි වී සිටිය හැක. එම කාලයේ නොඑක් සිටිවිලි සිතුවමක් වැවෙන්නාක් මෙන් පෙනේ. තවද නොඑක් වේදනා කායික දනහිස් උරහිස් ආදියේ හට ගැනීම ඒවා දෙස සිතින් සිතින් බලා සිටිය විට වරහන් නැති වේදනාව යනුවෙන් මෙනෙහි කළ විට ඒවා නැතුව යන්නේය. එවිටම නැවතත් සිතුවිලි එන්නේය. ඒවාද බලා සිටියෙමි. මේවා එන්නේ මට නිින්ද ගිහින්දයි කියා සිතෙන වාරවල නැවතත් මුල මුල් මූල කර්මස්ථානයට වරහන් ඇතුලේ ආනාපානයට සිත ඉබේටම යන්නේය. නැවත සිත සංසිදී යන්නේ මා නිදි නොමැති බව හුස්ම පවතින බවත් ඉන් දැනගතිමි. ඔය සියල්ල අතරේ තෙතහා උෂ්ණ හා දාඩිය ගලා යනවා වගේ දැනුණු විට ධාතු ස්වභාවය මෙනෙහි කරමි. මුල් කාලයේදී මෙන් ආලෝකය හෝ බය සත්ව රූප නොදකිමි. අවුරුදු දෙකහමාරක පටන් දැනෙන්නේ මෙපමණකි. මෙයට වඩා ඉදිරියට යෑමට හැකියාවක් ඇතනම් පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලමි. සක්මන් භාවනාව. දනහිස් ආබාධය නිසා සක්මන වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන් පටන් ගැනීමට පෙර මම සිටගෙන සිටින සිටිනා ගමන් කරන්නට සිතෙන සිතෙන දමන් කරනවා යනුවෙන් සිතා අඩිය තබනවා යන විට තබනවා යන විට වම දකුණ වශයෙන් මුලදී මෙනෙහි කළද දැන් එයද බලා සිටියෙමි එවිට එය වම් කකුල හා දකුණු කකුල බව දැන ගනිමි නමුත් ඔසවනවා ගෙන යනවා තබනවා යනුවෙන් මෙනෙහි කිරීමට පෙර කකුල බිම හිටිනවා වම් කකුල තබන විට විලුඹ පළමුවද ඇඟිලි පසුවද පොළව ස්පර්ශ කරන බවද දැනගතිමි. වැලි කැටයක් හෝ ලනු ලනුපැදුරේ ගැටිති ගැටිති ස්පර්ශ වන විට ඒ බවද දැනෙනවා. ඒවා හඳුනා ගන්නවා. නමුත් ඔසවනවා, ගෙන යනවා, තබනවා කියා සිතන්නට කාලයක් නොමැතිව පාදයේ බිම තබනවා. සක්මනේදී සිතවිලි එනවා යනවා. සිතවිල්ලක් යනුවෙන් මෙනෙහි කරනවත් සමගම නැවත හිතවිලි එනවා යනවා සිතවිල්ලක් යනුවෙන් මෙනෙහි කරනවත් සමගම නැවත වම දකුණට සිත යනවා. එහි පර්යංකේදී මෙන් නිසංසර ස්වභාවයක් නැත. මේ මාගේ භාවනාවේ නොදියුණු කමක් දැයි කරුණාවෙන් පහදා දෙන්න. ධනහිස් ආබාධය නිසා පර්යංක භාවනාවට වැඩි වේලාවක් යොදා ගනිමින් සිටින්නේ සිටින්නේ. gedara භාවනා කරන විට පරයන්කේ පැය එකහමාරකට වඩා ගත කරමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ විඳීමට හේතු වාසනා වේවා. මේක අර ගොඩාක් චිත්‍ර රූපකින් ගිහිලා තියෙන ආනාපානෙ පේන්නේ පිම්බීම ඇකිලින් බැලුවා ඊට පස්සේ ආනාපානෙ පේනවා ඒ කොහොම තියෙන්නේ මේ ආනාපානෙ තියෙන්න ඕනෑ කියන අපේක්ෂාව නිසා ඒව වෙනවා තමයි කාටවත් ඒව නොලීවට ප්‍රශ්නයක් නැහැ දැන් කරන්නේ මේ භාවනාව කියලා. ඒ වගේම මේ කකුල් දෙක සනීප කරගන්න ඕන හොඳට සක්මන් කරන්න. එච්චරයි කියන්නේ ඊට පස්සේ. ඔයවට පුන්න පොල් ගෙඩි වගේ ඔය කොට ආරසා කරන්න ගියොත් ලෙඩ වැඩි වෙනවා. හොඳට සක්මන් කරන්න. සක්මන් කළා බීම වාඩි වෙයි. එතකොට නිින්ද යන්නේ නැහැ. ඒ කකුල් යමාරුයි. කකුල යමාරු තියෙනවා නම් ඉක්මනට සනීප වෙනවා නම් හිමීට මිට පුටු අයින් කරලා ටික ටික ටික ටික බිම වාඩිලා බලන්න. මේ ශරීර හොරකමක් තියෙනවා උතන ඔය කතාවේදී හොඳට තොරතුරු තියෙන නිසා හොඳට බැන්නේ නැහැ කිමට. දොරතුරු දීලා තියෙන නිසා. හැබැයි අතර යට තියෙන ශරීර හොරකම. ඒ සක්මන් කරන කිසි වෙන ඒකෙත් මට උසනෝ යාමන තවන බලන්න බෑ කියලා කන පින්දම් ගන්න. කවුද කිව්වේ බලන්න කියලා. කවුරක්වත් එහෙම කියලා නැහැ. සක්මන් කරනකොට පේන දේ කියන්නේ එච්චරයි. දැන් මේකේ තියෙන අනබන බැලුවා පේන්නේ නැහැ. අනබන නොබැලුවා ඕම් පේනවා. උකට තමයි වල්පල් කියලා කියන්නේ. ඉතින් පේන දැනින් පටන් අරගන්න කතා ඉවරයි. මං ඉස්සලා මේ ගෑණි බඳ ඒ ගෑණි දැන් මේ ගෑණි බඳ මේ ගෑණි දැල්ලා පටන ගෑණි ආයෙ බඳා. ඔය කියන්නේ නැතුව ඉන්න කැණිත් එක හිටපන් ඉවරනේ. අන්න ඒ වගේ නිකන් අනවශ්‍ය මේ භාවනාවට අදාළ නැති දේවල් අදාළ නැහැ කියන්නත් බෑ සුද්ධම භාවනාව තමයි. නමුත් ඒව අයින් කරුවයි කියලා පාඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා පරියන්කේ දිගට යන්න නම් ටික ටික ටික තමන් ඉඳගෙන ඉන්න ආසනේ කොට කරන්න. අපි මෙහෙන් ගියා හාමුදුර කෙනෙක් බුරුමේ උස ආසනයක් හදාගන්න. මේ ආසනය ඇතුලේ ඉඳගෙන net එක දාන භාවනා කරනවා. ඉතින් ගියාට පස්සේ ඒ සයිඩ් දැකලා ඇහුවා මේමයි. ඊට පස්සේ ඉන්ට ගන්න බෑ සාංශ ඒකයි ආසන ගියා. ප්‍රශ්නයක් නැහැ. ඔය කකුල් අඟ ළඟල කපන්න කිව්වා දවසකට. අන්තිමට එනකොට බිම් වාඩි වෙලා. ඉතින් අපි මේ මේ පුතු පුතු ගන්න නෙපුරුදලා තියෙන භාවනා කරන්නේ. පුතුවක් තියනවාද කියලා තමයි ආන් ඉස්සල්ලාම භාවනා කරන්නේ. පුතු පුතු ගන්නවා කියලා අපි ඒකට කියන්නේ. ඒකට ප්‍රශ්නයක් නැහැ. පටන් ගන්නකොට අපි දෙන්න පුළුවන් උපස්ථාන කරන්න. හැබැයි මේ ශරීරයේ ඊළඟ ඉස්සර වෙලා හිමීට බබා බිම වාඩි කරනවා. උත්තර සක්මන් කරනවා. එතකොට ওই තියෙන භාවනාවේ ලොකු භාවනාවටත් වැඩි ආත්ම විශ්වාසයක් එනවා. අපි මේ ශරීරය සැප දෙන්න පටන් ගත්තොත් ඉවරයක් නෑ. හොඳට සක්මන් කරන්න, සක්මන් කරලා ඇවිල්ලා විනාඩියක් දෙකක් විතර හොඳට බිම පටලලා වාඩි වෙන්න. වාඩි වෙලා කරන්න බලන්න. එතකොට ඉරියව්වෙන්ම හම්බ වෙනවා ආත්ම ශක්තියක්. අන්තිකර භාවනාදී තියෙන අවදි භාවය වැඩි වෙනවා මේ බිම වාඩි වෙනකොට. නැත්තම් ඉරියව් පවත්වා ගන්න බැරි වෙනවා. මොකද මේ මේකේ රාමුව මොනම දෙයකින්වත් උදව් නැතුව ඉන්න රාමුවක් තියෙනවා. මොනම දෙයකින් හරි උදව් උපකාර කරන්න කිව්වොත් මේකේ ඇටවල හයිය අඩු වෙනවා. ඒ නිසා පොඩ පොඩ කයටත් ඇඟට නොදැනෙන්න පොඩ පොඩ පොඩ පොඩ බිම වාඩි වෙන්නත් ඔය සක්මන වම උස්සන යන තමන අපේනු නැති වුණාට කොච්චර දුර සක්මන් කරන්න පුළුවන්ද කියන එකත් බලන්න. එතකොට ඒක ලොකු ආත්ම ශක්තිය සහ ඉදිරියක් ලැබේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී සිත ආස්වාස ප්‍රස්වාස ගැන පමණක් යොමු කර සිටියත් වැඩි වේලාවක් නොගෙස් නැවත අතීතයට වර්තමානයට දුව යයි. එය දැනුණ විගස නැවත වරක් අරුමන නොමැති තත්වයට ගෙන ඒමට පුළුවන් විය. සක්මන් භාවනාවේදී දෙපාවල චලනය සහ පොළොව සමග ස්පර්ශය හොඳින් වටහාගත හැකි වුණත් එයත් සමගම සිත නිතරම අතීතයට දුව යයි. ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීමට උපදෙස් පතමි. ඒකාග්‍රතාවයකට ඉස්සලා යන්න එපා. හිත පිට ගියාම හිත පිට ගියා කියලා දන්නේ එක හිත අරමුණේ ඉන්නකොට අරමුණේ ඉන්නවා කියලා දැනගන්න එකටම හොඳටම සමානයි. නිසා පිට ගියා නම් පිට ගියවා දැනගන්න. ඒකාග්‍ර නැහැ ඒ වෙලාවේ සතිය තියෙන. ඒ වගේම නැවත ආවනම් අරමුණට දැන් ඉන්නේ ගෝචරජ්‍යත්ව භූමියේ දැන් පිට අරමුණක නෙමෙයි කියලා දන්නවනේ එච්චරයි. ආයෙත් යන එක යනවා. යන්නේ අසවල් තැනට අතීතයට දයන්නේ අනාගතයට දැනගෙන හොඳට මතක තියාගන්න අතීතයට යනවනම් වර්තමානයේ අනාගතේ ඉන්නේ අනාගතයට යනවනම් අතීතය වර්තමානයේ ඉන්නේ ඒව එකින් එකට සම්පූර්ණ පිරිසුදු தත්ත. ඉතින් ගිය වෙලාව මතක තියාගන්න දැන් මගේ හිතේ තියෙන අතීතය. තව ඕන්නම් ඒ කාරණාවක් සරුවචන්සේ සඳහන් කරනවා අතීතයට ගියොත් පශ්චාත්තාපේ අනිවාර්යයි. අනාගතයට යනවා කියලා දකින්න එතකොට හිතේ වර්තමාන තත්ත්වය තමයි තිගැස්ම. විකම්පණය. ඉතින් ඕක දකින්නකොට ධර්ම වුණා. හිත පිට යෑමක්වත් ඒකාග්‍රතාවයේ අඩු ගතියක්වත් නෙවෙයි සතියට හොඳට තේනවා. අතීතෙට ගියොත් පශ්චාත්තාපය. හිතේ සතිය නැහැ. නැත්තම් වර්තමානේ නැහැ. අනාගතෙට ගියොත් තිගැස්මක් එනවා. සමාධියක් නැහැ. එනිසා ඒකාග්‍රතාවයේ පැත්තක තියලා ඒකාග්‍රතාවයේ එයි සතිය හොඳට දැනගන්න මෙයා නටන හැටි නික්ලේශී භූමියක් දුන්නාම ඇයි මෙයා මේ කෙලස් භූමිය හැසිරෙන්නේ කවුද කිව්වේ න්‍යාය පත්‍රය දුන්නේ කවුද ඵලයන් කියලා කෙලස් භූමියට මෙන්න මේකට තමයි හිත කියන්නේ ඒක දැනගත්තොත් එයා නිකම්ම ඒකාග්‍ර දැනගන්න නැතුව මෙයාගේ මේ නන්නත්තර වෙන ක්‍රමේ දන්නේ නැතුව ඒක කරන්න බෑ. ඒ නිසා නන්නත්තර වීම දැනගන්න තියෙන උපකරණ තමයි සතිය. මුදුවට ඔලියලා තියෙන විස්තරවලම පශ්චාත්තාපෙන් තොරව ලියනද අන්තිමට කියලා තියෙන මේ ඒකාග්‍රතාවය ගැන ඉච්ඡර බලාපොරොත්තු තියන්න එපා. ඒක එයි සතිය හරි ගිය දවසක. එතකොට තමන්ගේ හිත මොකද්ද කියලා තමන්ට වැටේ. මේ කොච්චර පිසුදු තැනක් දුන්නත් ඒක ඒකට කැමති නැහැ. ඒක යන්නේ අකුසල් සමාදානෙට. ඒක තමයි හිතේ හැටි. ඉතින් භාවනා කරන අපේ මෙහෙමනම් ප්‍රතියක් සමාධියක් නැති කෙනෙක්ගේ හිත හිතන්. කානිවල් එක්ක ඉන්න කෙනෙක්ගේ හිත හිතන්. පාටි එකට ගිය කෙනෙක්ගේ හිත හිතන්. කොහොම තියෙයි? ඒ බුදුම පන්සිවාංශ කියන කොල්ලෙක් ඉස්සරහා පිටගෙන පිළිමද හිත ඇති කෙල්ලෙක්ගේ කොච්චර කෙලෙසෙයිද කියලා හිතන්න කියලා. කෙල්ලෙක් පිළිබඳ පිළිමද හිත ඇති කොල්ලෙක් කෙල්ලට මොන දීගෙන ඉන්නකොට වැගිරෙන කෙලෙස් ප්‍රමාණය හිතන්න පුළුවන්ද කියලා අඬු ගන්න. මේක නම් දැන් දන්නවනේ අරමුණෙ පිට ගියා, අතීතෙට ගියේ, අනාගතෙට ගියේ. ඒක කොලේක ලියන්න පුළුවන් මෙව්වා. අරකේ ලියන්න බැරි තරම් සෙවල. ඊට වඩා හොඳයිනේ මේක. ඉතින් ඒ නිසා ඒව ප්‍රමාණ කරන්න. මේ ප්‍රමාණ කරනට ඒකාග්‍රතාවය වෙන්නේ නැහැ. බෑ සතිය එනවා. සතිය එවිලා ප්‍රකාශ කරන්න කරන්න පේනවා. මේකේ අකුසල එතනම කපලා දාන්න පුළුවන්. ditta ධම්ම වේදිනේ වශයෙන් කපලා දාන්න පුළුවන්. හෙලිකිරීමේ. ඒක නිසා එතෙන්දී ඒකාග්‍රතාවය පොඩ්ඩක් පමා වේ. නමුත් අනිවාර්යයෙන්ම එනවා. මේ විදිහට පිළිසිදු වාර්තා කරන්න ඉගෙන ගන්න. දිගට භාවනා කරන්න බැයි සතිය තමයි අපි වඩන්නේ. ඒක තේරුම් ගත දවසේ පශ්චාත්තාපේ නැතුව යනවා. භාවනා ඔහොමමයි. හිත පිට යන එක යනවාමයි. හැබැයි පශ්චාත්තාප වෙන්නේ මොකද ඒක මම කරන එක නෙවෙයි සිද්ධ වෙන දෙන්නේ. ඒක ලියන්නත් පුළුවන්. එතකොට සතියෙන් කරන කෘත්‍ය අපිට තේරෙයි. එතකොට ඇඟට නොදැනි ඔය කියන ඒකාගතාව වෙයි. ස්වාමීන් වහන්සේ ඊළඟ දින ඉංග්‍රීසියෙන් මම කියවන්න සමහරට මට සමහරක් වචන තේරුම් ගන්න බැරි. During walking meditation, I start with one step noting for about 20 minutes, then two step, then three step noting. I am able to stay with the primary object for about 10 steps or so. When noting lifting, I observe ten, tenseness in the leg and foot. When not, not in moving, I observe the weight shifting. When not in placing, I observe tenseness and then softness in the foot. I was little disturbed by the entertaining monkeys. Doing the best sitting sorry, during the best sitting meditation, I am able to follow the rising and, fo- and the falling of the abdomen closely for about 10 for about 10th repetition before thoughts occur. I was not able to note them twice sorry <laughs> I was not able to note them imme then immediately but when I note them with uh, thinking the thoughts stop. I experience relaxation and some mild bliss due to the some samadhi. That's all. So while walking one step left, right, try to understand if at all any difference between left step and the right step. And when that become positive, perceivable, then only maybe 20 minutes or so, then only you can go to the lifting and moving, dropping. So then you are compared the lifting action against the dropping action. It's a drastic difference is there. Once that is comprehended, digested, then lifting, moving, dropping. So likewise, you have to understand why this one-step knotting, two-step knotting, three-step knitting is there. Accordingly, the details or depth of the observation must be increased. So therefore, continue the same, but always you must see the contrast. Left versus right, lifting versus moving, dropping, and lifting versus moving, dropping, and then only mind become very agile mind become very uh, malleable and detail will be more and more. And uh, sitting meditation, what is the experience of expansion and contraction? Lifting, uh, uh, rising and falling, try to see the difference. If it is only, if you can see the difference only, you start noting. Otherwise, noting will be not effective. So try to see how is the rising mode and how is the falling mode and to keep the separation you start noting and see how many steps sorry how many rounds you can continue if the number of rounds are increasing that's a clear indication of increasing of mindfulness thoughts are of course happening but don't worry about that as far as if it is if they are background thoughts if they are inner thoughts if inner thoughts are coming and object or uh, the distracting only you must not. Otherwise, thoughts are always there. So don't worry about the background thoughts. Don't worry about the inner thoughts. When they become chain thoughts and stories only, it will be disturbing. Otherwise, it is not disturbing. So you may learn the art, how to see through thoughts and how many rising and falling cycles you can see That is the way it is improving. So good start. So you have to refine little by little. So you may include a lot of details in time to come. ලිඛිත ප්‍රශ්න එච්චරයි ස්වාමීන් වහන්ස. Uh, විනාඩි 10ක් තියෙනවා. Uh, විනාඩි 10ක් 10 minutes more if there are question we can have it විනාඩි 10ක් තියෙනවා කාට හරි මේ කියපු මතින් හෝ අලුතින් මේ සභාවට ප්‍රශ්න ගන්න තියෙනවනම් අපිට ආර්දනා කරන්න පුළුවන් අද. එහෙම විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපිට පුළුවන් මේ විනාඩි 10ත් සක්මන් භාවනාවටම එකතු කරන්න. අපි එතකොට මේ තුනට gediy ගහපුවාම නැවත මෙතෙන්ට රැස් වෙනවා පටියක් භාවනාවක් සඳහා. නිසද්ද භාවයෙන් පේන ප්‍රශ්න නැති බයි. ඒ නිසා මේකෙන් වැඩමුළුව මේ සතිವಾರේ නිමාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.